ඒ අනුව ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් සංඝ ඥාතිය කියලා තුනාතු මේ පන්ති සංඝෝ යදි සංඝස්ස පත්ත කල්ලං ආයස්මතා කස්සපේන පුත්තෝ ධම්මං විස්සජ්ජෙයං කියලා සංඝයාගෙන් මට අවසරයි සංඝයා කාලය දැනගනිත්වා ඉතින් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මගෙන් ප්‍රශ්න විචාරන්නේ නම් මම විසඳන්නේ කියලා තමන් විසින්ම ඒ ඥාත්‍ය ලැබීමෙන් සංඝයා නිසද්ද භාවයෙන් ඒක අනුමත කරාට පස්සේ ඒ ධර්ම ඒ විස්සජ්‍යක සම්මුතිය සම්මත කරගෙන තමයි විචිනපත ප්‍රකාශ. අන්නේ වෙලාවේදී ඒ කාශ්‍යප මහරහතන් වහන්සේ පුච්චක ස්වාමීන් වහන්සේ වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ විස්සජ්‍යක ස්වාමීන් වහන්සේ වශයෙන් දැන් මේ සූත්‍ර පිටකය විසඳන්ට විග්‍රහ කරගන්නට සංග්‍රහ කරන්නට සංඝයාට දැනුම් දීම කළේ. ඒ අනුව ආචාර්ය මහරතන් වහන්සේ සූත්‍ර පිටකය පිළිබඳව අහන ප්‍රශ්නවලදී ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ එහිලා මේ විදිහට දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය වශයෙන් ඒ නිකාය කොටස් නැත්නම් පිටු කිරීම පහක් ඇති බවත් ඒ මුලින්ම සංග්‍රහ කළ යුත්තේ දීඝනිකාය බවත් දීඝනිකායේ සූත්‍ර 33ක් සඳහන් වෙනවා. එයින් එකකට එකකට 10 ගානේ දාලා වර්ග 10ක් වර්ග 3ක් සංග්‍රහ වෙනවා. එයිනොත් පළවෙනියෙන්ම සංග්‍රහ වෙන්නේ සීලakkhandha වර්ගයයි. සීලakkhandha වර්ගයේ ඉස්සල්ලාම සඳහන් වෙන්නේ භ්‍රමචාර සූත්‍රයයි කියන දැනට යනකම් අර පංචසතික මහා රහත් පිරිස හරියට මාතෘකාව දක්වා අඩු කරගෙන අඩු කරගෙන ආවා. ඊට පස්සේ භ්‍රමජාල සූත්‍රය කියන නම ගත්තර පස්සේ තමයි කාශ්‍යප මහරහතන් වහන්සේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ නිදානි කොහෙදද මේක දේශනා කළේ අන්තරාජ රාජගාම් අන්තරාජ අන්තරාජ නාලන්දා ඔය දෙක අතරමැදදී ගමනේ යද්දී අතරමැද අම්බට්ටනම් වූ වනයේ රාජගෘහයේ කියන ඒ රජුරෝ ආපහා නතර වෙන්න ඉන්න විශ්‍රාම ශාලාවක රාත්‍රියේ තමයි මේ කතාව මේ සල්ලාපේ සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ කවුරුන් අරබයා මේක දේශනා කරන ලද්දේද කියනකොට ඒ සුප්පිය නම් වූ පරිත්‍රාජකයාත් ඔහුගේ බ්‍රහ්ම දණ්ඩ බ්‍රහ්ම දත්ත කියනා වූ අන්තේවාස්ත්‍යත් අතර ඇති වෙච්ච කතා සල්ලාපයේ මොකද්ද කතා සංලාපය වන්නං අවන්නං භාසන වර්ණනා කිරීම සහ අවර්ණනා කිරීම ಗುಣ දොස් කීම සම්බන්ධ කතාව මෙන්න මේ විදිහට <clears throat> තව මේ ඉස්සරහට අපි මේ කතා කරන්න හදන වෙන්නේ මේ මාත්‍රකාවයි ඒකේ අන්තර්ගතේ නිදාණය මෙන්න මේකයි කරන්න හදන්නේ කියන තැනට මේ සබ්භාවක් යොමු කරවීම අද සභාවල් වල ඉතාමත්ම කලාතුරකින් සිද්ධ වෙනවා එක එකනා එක එක මතවලට කතා කරනවා ඒක නිසා සභාවට හේතු ගැනීමක් කරන්නේ නැහැ මම මේ කතා කරන්න හදන්නේ මේ මාතෘකාවයි කියලා. ඒ නිසා මුළු සභාවම අර කතාව ඉවර වෙනකම්ම අන්‍ය විහිිත වෙනවා මොකටද කුමක්ද මේ කතා කරන්නේ කියලා. ඒක නිසා මේ සභාවක සභාගරුත්වයේ රැකෙන්නත් මේ සෑම දිනාගෙම අවධානය ඒ බලාපොරොත්තු වෙනා වූ මාතෘකාට යොමු කරන්නත් ඒ වාගේම කාලය පිළිබඳව ලොකු ගෞරවයක් ඇතිකරනට දේශනා කරන දේ කතා කරන මාතෘකාව පිළිබඳව ගෞරවයක් ඇතිකරනට මේ සරුවච්චන් වහන්සේගේ මේ සංගායනා ක්‍රමය මේක සරුවච්චන් වහන්සේගේ කියනකට වඩා සරුවච්ච සාසනයේ මේ සංගායනා ක්‍රමයේ වගේ දෙයක් මානව ඉතිහාසෙම වෙලා නැහැ. ඒක පිළිබඳව කාටවත් වාද කරන්න දෙයක් නැහැ. ඒ නිසා පටන් ගන්නකොටම තේරෙනවා මොනතරම් निराවුල් භාවයක් මොනතරම් පැහැදිලිකමක් මේ කතා කරන අතර මාතෘකාවේ කියනවා කියලා. ඉතින් ආරම්භයේදී මේ වගේ निराවුල් භාවයක් පැහැදිලිකමක් තියෙනවා මොකටද මාතෘකාව සාකච්ඡා කරන්නේ? එතකොට ප්‍රශ්නයක් එනවා. මේ තරම්ම කියන්න තියෙන දේ මුලින්ම සංග්‍රහ කරන්න කියන්න පුළුවන් නම් මොකටද කතා කරන්නේ? නමුත් අද මේ වෙනකොට අවුරුදු 2550 ගිහිල්ලා ඔය ත්‍රිපිටකය කියන වචනේ. ඒනොත් ධම්ම විනය දෙකට එදා මේ පංචසත්ක සංගායනාද වාදී දේශනා කරන්නදී සංගායනා කරන්නදී ධම්ම විනය දෙකට අද කවම කවදාකවත් කිසිම කිසි කෙනෙක් අද කියන්නේ නැහැ. ඒ මොකද හේතුව ඒක ඒ තරමටම බුද්ධ භාෂිකයක් බව සංඝ භාෂිතයක් බව ධර්මය බව ඉස්තිරසාර වුණේ මෙන්න මේ වාගේ සංගායන. ඉතින් ඒක නිසා අද අපි මේ පුංචි කතාවක් කරා. පුංචි ධර්ම දේශනාවක් කරා. පුංචි සභාවක් නේවවා. ඔය එක එකන එක එක තැන කතා කරනවා. මාතෘකාව කියන්නේ නැතුව කතා කරනවා. කවදාවත් ඉවර කරන්න බෑ. ඒක නිසා මේ සභාවට මේ පිළිසමග කියන්නේ ඒ පිළිසෙන් තේරෙනවා මොන වගේ පිළිසක් එකතු වෙලා තියෙන කොහොමද මේගොල්ලන්ගේ සමතියක් සමගියක් සම්මුතියක් ගන්න පුළුවන් කියලා. ඒ නිසා අද ලෝකේ තියෙන යම්ම පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙනවා යම්ම උසාවියක් රැස්වෙන ක්‍රමයක් තියෙනවා සේරට මුල්‍යය තියෙන මේක. ඒ කවුරු මොන જાති නිදාස කරු ඉදිරිපත් කරන්න ගියත් සර්වඥාන්වහන්සේගේ ශාසනය ඉදිරිපත් කරා වූ මේ ක්‍රමයට එහා තව යන්න දරන්නේ. මේ මුළු ශාසනයම පවතිලා තියෙන්නේ ශ්‍රාවක දේශක සම්බන්ධතාවය. ඒ නිසා ශ්‍රාවකයා පටන් ගැනීමේදීම අනිවිහිත නොවි මෙන්න මේ මාතෘකාවටයි මම කතා කරන්න කියන තන්ට ඇද බැඳ තබා ගැනීමට ඔහිත සෝතෝ ධම්මං සුනාති කියන විදිහට කන නමාගෙන බණ අහන්දරන් මුලින්ම ඒකේ ආනන්ද වහන්සේට බල කීමක් තියෙනවා අද මම කතා කරන්න දන්නේ මෙන්න මේ මාතෘකාවටයි කියලා හරියටම ඒ කරන මාතෘකාවට ඉඟියක් මාතිකාවක් පතුණක් යොමුමක් ලබා දෙනවා. ඒකෙන්ම හැරෙන තාලෙම කියන්න පුළුවන් මොකද්ද කොහොමද ඒ කරන දේ අර්ථය දෙන්නේ කියලා. එහෙම නැතුව හරස් කතා අතුරු කතා හෙලන්න පටන් ගත්තොත් සභා ගෞරවයත් අඩු වෙනවා. ඒ කතා කරන කෙනාගේ ධර්මයට ඒ කරන අන්තර්ගතයේට පිළිසි අවධානයත් අන්දබන්ද වෙනවා කෙලවරක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම සංගායනාව පිළිබඳ මේ මුල්ම වචන සුවල්පේ මතක් කළේ ඕනම කෙනෙක් මේ ත්‍රිපිටකයේ දීඝනිකායේ පළවෙනි සූත්‍රය පිළිබඳව අටුවාව කියවන්න ගියොත් අටුවාව පිළිබඳ පොත දිගහැරියොත් මේ සූත්‍රයට එන්නේ ඉස්සල්ලා අතීත නිදාන කතාව සහ ආසන්න නිදාන කතාව වශයෙන් දීර්ඝ ඉතිහාසයක් කියලයි මේ සූත්‍රයට අත තියන්නේ. අන්තර්ගතයට ගතයට අත තියන්නේ. අන්න ඒ තරම් ලොකු කොපු රාශියක් ඇතුලේ තැම්පත් කරපු නිදානයක් වාගේ තමයි බුද්ධ භාෂිතය තැම්පත් වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ ඒ කතා කරන්න ඉස්සර වෙලා තමන් කතා කරන්නේ මෙන්න මේ මාතෘකාවටේ කියලා ඒ මාතෘකාව පැහැදිලි කරගෙන ඒ මාතෘකාව හඳුන්වා දීලා කතා ශරීරයේ විස්තර කරලා නිගමනය කරනවනම් ඒ අහගෙන ඉන්න කෙනෙකුට ඒක පිළිබඳව පැහැදිලි විනිශ්චයක් තීන්දුවක් දෙන්න පුළුවන් ගැතියක් තියෙනවා. එහෙම නැත්නම් ඒ ප්‍රශ්න කරන කෙනාට හෝ දේශනා කරන කෙනාට හෝ අහන්නට කතා කරපු එක පිළිබඳ විතුරු වෙන්නේ අන්දබන්ද ගැතියක්. අන්න ඒක නොවීම පිළිබඳ බගකීම තියෙන්නේ දේශකයන් වහන්සේට. සර්වචන් වහන්සේක 100%ක්ම කල්යාණ මිත්‍යන් වහන්සේ නමක් විදිහට මහා කරුණාවෙන් ඒ පඤ්ඤත්තිය ඒ ඥාත්තිය පනවවදාලා තියෙනවා. ඒකයි ඒ උන්වහන්සේ පිරිනුවන් පාලා අවු දවස් 100 යනකොට සංඝයා වහන්සේලා එකතු වෙලා ඒ පොඩි අත්තු නෙවෙයි 500ක් මහා සංඝ රත්නය රහතන් වහන්සේලා එකතු වෙලා මේව සත්‍යයනා කරා. සත්‍යයනා කරනකොට සූත්‍ර පිටකේ ඉස්සල්ලාම ගත්තේ මේ භ්‍රමජාල සූත්‍රය. මේ භ්‍රමජාල සූත්‍රයේ ආදී කොට ඇත්තා වූ මේ සීලඛණ්ඩ වර්ගයේ තියෙන සූත්‍ර ටික එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ගත්තොත් දීඝනිකායෙම බැලුම් බැලමට පේන්න තියෙන්නේ ත්‍රිවිධ ශාසනයේ සීල ශාසනය පිළිබඳව ලොකු අවධානයක් යොමු කරනවා. ඒ නිසා සඳහන් කරනවා සමහර අර්ථකථාචාර්යවරු වර්තමානයේ නැත්තෝ යම් කිසි ප්‍රඥාවට අදාළ සමාධියට අදාළ වගේ භාවනාවට බැස ගැනීමට තරම් තාම ඥාන ශක්තිය මෝරලා නැති කෙටි පාඩයකින් අර්ථය ගන්න බැරි ඇත්තන්ට දීර්ඝ සූත්‍රයක් වශයෙන් මේකේ දීඝනිකායේ දීර්ඝ කතා එක ජවනිකාවක් නේ. ජවනිකා රාශියක් මාර්ගයෙන් ගෙනහැර පාන ගතියක් තියෙනවා. ඒක නිසා මන්ද බුද්ධිකයන්ට තේරුම තේරුමක් ගන්න ගා කතා අවශ්‍ය කෙනාට කතන්තර ස්වරූපයෙන් ඒ කාරණා වේතු ගන්නන්ට මේ දීඝනිකාය සමර්ථ වෙනවා කියන්නේ. ඒක එක මතයක් කැමතිනම් පිළිගන්න පුළුවන්. කැමතිනම් නොපිළගන්න පුළුවන් කෝකටත් හොඳ දේ නම් ඒවා පිළිබඳව ටිකක් හදාarලා ඉන්න එකයි. එතකොට මේ එක එකනා කියන කතාවල් ඇත්තද නැත්තද කමන්ට වැටෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. කොහොම නමුත් මේ භ්‍රමජාල සූත්‍රය පිළිබඳව මතක් කිරීමේදී ඒ විදිහට මේ වර්ණ නැත්නම් වර්ණනා කිරීම සහ අවර්ණනා කිරීම ಗುಣ කීම සහ දොස් කීම කියන මාතෘකාව තමයි මේකේ අන්තර්ගතයේ වශයෙන් සාමාන්‍ය ආරම්භයත් අටුවාවක් පෙන්වන්න හදන්නේ ඊගාවට සීලය පිළිබඳව චූල සීල මජ්ජිම සීල ආදි වශයෙන් සීලයේ මට්ටම් තුනක් පෙන්නලා අවසානයේ ditthිය පිළිබඳව විස්තර කතා කිරීමකුයි සූත්‍රයේ ඌර්ව අන්තර්ගත වෙන්නේ. ඒකදී මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටික ධර්මය සර්වඥ සාසනේ වෙන කොහෙවත් අත්තනක මෙච්චර විස්තර වෙන්නේ නැහැ. හැම තැනටම අදාළයි. නමුත් අදාළ විස්තර ටික සේරම මේකේ තියෙනවා. වර්තමානයේ සිට මේක අත්කතා දීම උත්සාහ කරන ඇත්ත මතක් කරනවා. ඒ බටහිර පැත්තේ ඇත්තන්ගේ යම් යම් දාර්ශනික මත බොහෝමයක් මේ 30 62ට යටත් වුණාට සමහර විටක අහුවෙච්ච නැති කොටසුත් තියෙනවා වගේ පේන්න තියෙනවා කියන්නේ. ඒක ඉතින් බටහිර පිළිබඳව හොඳ පරිච්ඡයක් ඇති කෙනෙක් විසින් කළ යුතු ප්‍රකාශනයක්. අපි මේ වෙලාවේ මතක් කරගන්නවා විතරයි. කොහොම නමුත් සර්වඥ භාෂිතාව පැත්තෙන් බලනකොට භ්‍රමජාල සූත්‍රය පැත්තෙන් බලනකොට යම් කිසි දෙයක් දර්ශනීය වශයෙන් ගන්න තියෙනවා නම් දර්ශන වාදයක් විදියට දර්ශන විද්‍යාවක් විදියට විෂයක් විදියට ගන්නවා නම් ඒ සෑම දර්ශන විශේෂයකට හේතු වෙන්නා වූ වෙන්න පුළුවන් වූ සෑම මතයක්ම දර්ශන වාදයක්ම විශයක්ම මේකේ සාකච්ඡා වෙනවා. මුදුවට මතක තියාගන්න ඕනේ මේ එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එහෙම නම් නෙවෙයි බුදුහාමුදුර කතා කරන්නේ. ඒක ඉතාමත්ම ਸਰවඥ ගුණයක්. ਸਰවඥන්සේ පෙන්වන්නේ මේව මතුවෙන හැටි. ඒකලිවල උන්වහන්සේ ඒවා මතුවීම නිසා මේ සංසාරේ ජයයට පවතින හැටි දර්ශන විද්‍යාව පිළිබඳ වෙන වෙනම විශ්වවිද්‍යාලවල පීඨ පවතින බවත් ඒ නිලතල ගොඩාක් පවතිනවා විෂයාන්තර දර්ශන ගොඩාක් පවතින බවත් ඒ සියල්ලගෙන්ම කෙරෙන්නේ මේ සංසාරේ පවතින එකක්. නමුත් ඒ ඔක්කොගෙම තියෙනා වූ ඒ නීත්‍ය සුඛ සුභ වාද වාද විෂය දර්ශනපත වෙනුවට සර්වඥාන්සේ ඉතාමත්ම පාදනීය විදියට අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දර්ශනයක් ඉදිරිපත් කරලා මේ වාද මේ පත මේ දර්ශන මේ දිට්ඨි සියල්ලටම විකල්පයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා සරුවත්යන් වහන්සේ විසින්ම මත්තට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනා වූ මේ සෑම දර්ශනයක්ම මතුවීමට හේතු කරුණු හරියට ඒ දර්ශනය ඔප්පු කරන්න හදන කෙනෙක් වාගේ. මේ එකක්වත් බොරුවටවත් විහිළුවකටවත් හිතමනාවටවත් වෙච්ච දේවල් නෙවෙයි. ඒක සෑම දෙයකටම හේතු ප්‍රත්‍ය තියෙනවා. උන්වහන්සේ හේතු ප්‍රත්‍ය විස්තර කරනවා. සලු බලමට පේන්නේ හරියට තියෙන දේ ඔප්පු කරගෙනන්න හදනවා වාගේ. නමුත් කෙරෙන්නේ මොකද්ද? ඥානවන්තයෙකුට මූලිත වටිනාකම දෘෂ්ටි වශයෙන් දකින්නට අමතරව සරුවච්චන් වහන්සේගේ ඥාන දර්ශනය නිසා ඒ දෘෂ්ටියට හේතු වෙන්නා වූ හේතු ප්‍රත්‍යය දකින්නකොට හියතා වූ හරවත් බව හෝ නිස්සාර භාවය තේරුම්ගෙන හේතු ප්‍රත්‍ය තේරුම් ගන්නා ක්‍රම පමණින්ම මේ ඵල වශයෙන් පවතිනා වූ දෘෂ්ටි වල තියෙන මායාකාරී ස්වરૂපය තේරුම් ගන්නට ඒ ඒ කෙනාගේ ඥාන ශක්තියට ඉඩ කියලා කියනවා ඒකත් ඒ මේ සූත්‍රයේදී හොඳට තේරුම් ගන්න ඕන එකක්. නමුත් සමහර පිටක අටුවා කතාවල් වලදී ඒ පරමාද පරවාද මතනය පිළිබඳව මේක සරුවචන් වහන්සේ විසින් අනුන්ගේ වාද මර්ධනය කිරීම පිණිස මතනය කිරීම පිණිස ඉදිරිපත් කළ යුත්තක් ඉදිරිපත් කරන ලතක් විතර පෙන්වන්න හදනවා. නමුත් සරුවචන් වහන්සේම කවදාකවත් වාදපතේකට එම ගැටීමකට සාමාන්‍ය ස්වරූපයක් ඇති කෙනෙක් නෙවෙයි. සර්වඥතා ඥාණයකට ගැලපෙන්නේ කියන දේවල් විවේචනය කරනවා වඩා හරි ක්‍රමය සාධනීය ක්‍රමයක් ඉදිරිපත් කරන එකයි. සාධනීය ක්‍රමයක් ඉදිරිපත් කරනකොට කියන ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අලුත් ක්‍රමය පිළිබඳව උනන්දුවක් ඇති කෙනාට තමන්ගේම සීල සමාධි ප්‍රඥාවක වේලා තමන්ගේම ආත්ම ජීවිත පූජා කරලා ඒ කටයුත්ත කරන කෙනාට සරුවඥ දෘෂ්ටියෙන් අනිකුත් දර්ශන කොහොමද දකින්නේ කියන එක දැකපෙන්නනවා මිස ඒවා ප්‍රතික්ෂේප කරන්න කියලා වාදයක් නැහැ. ඒ නිසා පළවෙනියෙන්ම අටුවාවක් පෙන්වන්න හදන සූත්‍රෙත් පෙන්න හදන මේ වර්ණ අවර්ණ භාෂිතය පිළිබඳව වර්ණනා කිරීම සහ දොස් කීව අවර්ණනා කිරීම කියන මාතෘකාව සර්වඥාන්ති විග්‍රහ කරන ක්‍රමයෙන්ම පේනවා කිසිසේත්ම එකක් හොඳයි අරක නරකයි කියන්නේ නැහැ. දෙකටම ඒව ඇතිවෙන්න හේතු වෙච්ච දේ ඒ වගේම එහි ඇති ගැඹුර පෙන්වන්න බලන්න උත්සාහ කරනවා මිස මේක හරි මේක වැරදි කියලා සර්වඥාන්සේ ඉරක් අඳින්න පෙන්වන්න යන්නේ නැහැ. මොකද සර්වඥාන්සේ නැති කාලේ යම් කෙනෙකුට තෝරන්න ඕන වුණොත් හේතු වෙන්නේ සර්වඥ මතේ නෙවෙයි ධර්මමය ක්‍රමයකට මේක විසඳගන්න සමීකරණේ තේරුම් ගන්න එක. මේ සූත්‍රයේ අන්නේ සමීකරණේ කියලා දෙනවා. කොහොමද නමක් ඒ වගේ මතයක් ආපුවාම ඒක පිළිබඳව නොගැටි නොඇලි දෙක විග්‍රහ කරගන්න කියලා. ඒ නිසායි මම මේ සූත්‍රයේදී අර <clears throat> මැදින් කොටහක් අරගෙන මාතෘකා වශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ මොකද සර්වඥයන් සඳහන් කරනවා මමං වා භික්කවේ පරේ අවන්නං භාදෙය්‍යෝ. මහණනි මට හෝ අනුන්ට අවර්ණයක්, දුර්වර්ණයක්, ගුණ නුගුණයක් කියනවනේ. සර්වචනාංශිකේ බුදුන්ගේ ගුණයක් නුගුණයක් කියනවනේ. අවර්ණයක් සාකච්ඡා කරනවා ධම්මස්සවා අවන්නම් භාසෙයෝ සර්වඥ භාෂිතේ පිළිබඳ හෝ දෝෂයක් කියනවා නම් සංඝස්සවා අවන්නම් භාසෙයෝ සංඝයා වහන්සේ උන්වහන්සේ අනුගමනය කරන්නා වූ ඒ ප්‍රතිපදාව ඉදිරියගෙන යන්නා වූ කාය ජීවිත නිර්පේක්ෂව භ්‍රමචරි රකින්නා වූ සංඝයා වහන්සේලාගේ හෝ දෝෂයක් කියනවනම් තත්ත තුම්මේ අස්සත කුපිතාව අනත්තමනාව. ඉතින් මහණෙනි තොපට එහිලා කෝප වීමක් හෝ අනත්තමන කියලා කියන්නේ අකමැති භාවයක්. අත්තමන කියලා කියන්නේ මනාපකම. අනත්තමන කියන්නේ අමනාප බවක්. අත්ති තුම්මේහි කුපිතාව අනත්තමනෝවා. අමනාපයක් හෝ කොම භාවයක් ඇති වුණා නම් අපි ඉන්න පරේසං සුභාසිතං දුබ්බාසිතං ඒ අනුන් කාවිච භාෂා භාවිත කරන්නා වූ කියන්නා වූ සුභාසිත දුබ්බාසිත තුම්මේ ආජානේ යථාපි උඹලට වැටහෙයිද කියලා අහනවා කියන දේ ඇහෙනකොට උඹලට කේන්තියක් ගියොත් අමනාපයක් ආවොත් ඒ මනුස්සයා කියන්නේ ගුණයක්ද නුගුණයක්ද කියලා උඹට වල වටහා ගන්න පුළුවන් වෙන්නේ ඒතකොට සංඝයා වහන්සේ කියලා සර්වඥාන්තර ප්‍රතිඋත්තර දෙනවා නෝ හේතම් බන්ති. වටහා ගන්න බෑ. ඒ මොකද අපේ හිත ඒ වෙනකොටම කෝපයට හෝ අනත්තමන භාවයටපත් වුණා නම් අපේ හිත තියෙන්නේ ආවේශ වෙලා ආවේග වෙලා ඒකට ඊට පස්සේ සුභාසිත දුක්භාසිත තේරුම් ගන්න බෑ. මෙන්න මේක බොහෝමත්ම වැදගත් වෙනවා මේ දරුවචන් වහන්සේගේ ශාසනයේ දෘෂ්ටියක් පිළිබඳව. එහෙම නැත්නම් ಗುಣ නුගුණ සාකච්ඡා කරනකොට ඒයින් Taman නෙකලෙහි එහෙම නැත්නම් කුපිත නොවි ඉන්නනම් සර්වචනාංශයේ දෙන මේ උපමානයි සර්වචනාංශයේ දෙන මේ ක්‍රමය මේක සර්වඥ ක්‍රමයක් ඒක සංඛ්‍යා වන්තර තේරුම් කරලා දෙන්නේ මහණෙනි මේ සර්වඥ වූ මට හෝ යම් කෙනෙක් දුර්ලකමක් දෝෂයක් නුගුණයක් කියනවනේ එහෙම නැත්නම් මම මේ කේවල පරිපූර්ණ වූ ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරියෝසాన කල්යාණ කියන විදිය මුල මංගල වූ, මැද මංගල වූ, අවසානීය මංගල වූ සියලු අංගයන්ගෙන් සියලු වචනයන්ගෙන් සියලු ව්‍යාකරණයන්ගෙන් පරිපූර්ණ වූ මේ කේවල පරිසුද්ධ සත්‍යධර්මයේ දේශනා කරන වෙලාවේදී ඒකේ නුගුණයක් දුර්වලකමක් පාවිච්චි භාවිතා කරනවනම් කියනවනම් එහෙම නැත්නම් ඒක දිගට ගෙනෙන සංඝයා වහන්සේලාගේ හෝ දුර්ගුණයක් නුගුණයක් කියනවනම් අන්න ඒ වෙලාවේ තොපගේ හිතේ අමනාපයක් හෝ කෝපයක් පහළ වුණොත් මේ කියන දේ සුභාසිත දුබ්බ මනාකොට කියන ලද්දක්ද නැද්දක්ද කියලා තේරුම් ගන්න පුළුවන් දෙයක්. සංඝයා වහන්සේ කියන බෑ කියලා. ඒක තමයි සර්වචනාංගයට හේතු ගැන්විය යුතු අදහස. ඒ නිසා ප්‍රථමයෙන්ම අපට වෙන්න ඕනේ මේ කියන දේ සුභාසිත දුභාසිත බව දැනගන්න නම් එළඹ සිටි සතිය මිස හොඳ නරක දෙකට හිත නොදන්න නරකයි. මොකද නරක වුණොත් අර කුපිතෝවා අනත්තමනෝවා පහළ වෙනවා. හොඳ වුණොත් ආනන්දං හිතේ ආනන්දය හෝ එහෙම නැත්නම් ප්‍රීති සෝමනස පහල වෙනවා. මේ දෙකෙන්ම කරන්නේ හිතේ තියෙන හිත නැමැති නිශ්චල විල කම්පිත කරන එකයි. මේ द्वේෂය කියලා කියන්නේ පැහැෙන වතුර එකක් වාගේ කම්පා වීමක්. ආසාවක් පැමිණුණයි කියලා කියන්නේ ඒ වතුර වර්ණ ගැනීමක්. මේ දෙකේදීම එහි යථා වූ පිළිමිබු කරන ගතිය, එහි යථා වූ අඩිය පෙන්වන ගතිය නැතුව යනවා. වතුරක පැහැිනකොට ඒ වතුරක තියා බලන හිටියාම ඒකේ අඩිය පේන්නේ ඒ වගේම තමයි ඒක මඩ වතුරක් හෝ වර්ණ ගැන්වීමක් කළොත් ඒ ජල කඳේ ජල තටාකේ අඩිය බලා ගන්න බැරි වෙනවා. ඒ වගේම කැළපීම නිසා දිය මතු පිට මුණත දර්ශන තලයේ පෙන්වන ගතියක් නැතුව යනවා. මෙන්න මේක තමයි මේ වර්ණනා භාවිත කරත් කවුරු නමුත් Taman වේදීම සඳහා කරගන්න තියෙන්නේ කවුරු කෙසේ කීවා කියන්නා කෙසේ කීවත් අසන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කතාවක් තියෙනවා. ඉතින් දැන් මේක මේක තමයි ධර්මය ආගමක් බාටපත් වුණාට පස්සේ අනිකුත් ආගම් වලට බුද්ධාගම ඇඟිල්ල දික් කරගෙන හිටියා දෙවියන් වහන්සේ ਸਰබදාහරි දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබලා සුද්ධ යුද්ධ කරලා මිනිස්සු මැරුවා කියලා. අපේ ආගම ඒකාන්තයෙන්ම අහිංසාවාදී ආගමක් කවදාකවත් අපේ ආගමේ එහෙම සතුන් මරලා නැහැ. හිංසා කරලා නැහැ කියලා. දැන් බුද්ධ ආගම අනිකුත් ආගම් එක්ක නෙවෙයි බුද්ධ ආගම තුන් තියෙන නිකයා නිකායාන්තර පවා මේන මේ විදිහට නැතුව කුපිත උපදවාගෙන අනත්තමන භාව උපදවාගෙන පාරට බහැලා අතපය වීසි කර කර වීදි පෙළපාලියක්. ඔන්නේ ආගමක් සහ ධර්මයක් අතර දෙකේ වෙනසදී සර්වඥාන්සේ පෙන්වන්න දන්නේ මෙවැනි වෙලාවක හෝ මට බැන්න සංඝයාට බැන්න ධර්මයට බැන්න අනත්තමන භාවයක් හෝ කුපිත භාවයක් ඇති වුණොත් ඒ කියන කරන දේ අහගන්නවත් පුළුවන් කමක් එන්නේ නැහැ ඒ නිසා එවැනි වෙලාවක මොකද කරන්න තියෙන්නේ මේ කියන දේ ඇත්තද නැත්තද කියලා බලලා ඒ ඇත්තනම් ඒක ඒ කතියට තේරු කළා කියන්නේ මෙන්න මේ හරියක් ඇත්ත. එනගේ සත්‍ය. මේ හරියට අපිලිගන්නේ. ආනේ විදිහට බොහොම විවේකී වේ කාරණාව කියලා දෙන්න නම් ඒ කියන කාරණාවෙන් ඔත්පල වෙන්න නරකයි. ඔද්දල් වෙන්න නරකයි. ආවේශ වෙන්න නරකයි. කුපිත වෙන්න නරකයි. ඒ කුපිත වීම කවදාකවත් ධර්මානුකූල වෙන්නේ නැහැ. ඒක ඇත්තටම ආගමානුකූල වෙන්නේ නැහැ. නමුත් අද පේන තියෙන්නේ මෙන්න මේ වහා ප්‍රතික්‍රියා කරන ගතිය ඇවිල්ලා අනිකුත් ආගම් අතරට බුද්ධ ආගමත් වැටිලා. මේක බුද්ධ ආගමට වෙන්න තියෙන විශාලම හානිය තමයි. ඒක ධර්මයක් බවට පත් වුණා නම් වන්නන භාවනා භාවිතා කරත් අවන්නන භාවිතා කළත් හැම වෙලාවකදීම අපිට තියෙන්නේ කෝපයක් හෝ හිතේ සන්තෝෂයක් පහළ කරගන්න නැතුව ඒකේ සුභාසිත දුභාසිත බව තේරුම් ගැනීම සඳහා <clears throat> සිහිබුද්ධිය එළවලා ඉන්නයි. මේනොත් බැලු බැල්මට ඒක එච්චරම ගැඹුරෙන් කියන්න අමාරුයි. ඉස්සරලා එන්නේ වර්ණනා මේ දුභාසිත අවර්ණනා භාවිතාව තමයි. වැරදි කීම තමයි ලෝකේ ඉස්සරහාම එන්නේ. ඒකෙදිත් අපි ඒ කියන දේ ඇත්ත නැත්ත තේරුම් ගන්න නම් කෝපයක් හෝ මේ අමනාපයක් පහළ කරගන්න නැතුව ඒකට අහුම්කම් දෙන්න ඕනේ. ඊට පස්සේ වර්ණනා කරන්න පටන් ගන්නවා. මේක අර අවර්ණනා භාවිතාට වැඩිය භයානකයි. ඒ වර්ණනා අවර්ණනා භාවිතා කරන වෙලාවේදී සතිය පිහිටුව ගන්න බැරි නම් එවැනි පුද්ගලයෙකුට හිතා ගන්නවත් බෑ වර්ණනා භාවිතා මේ මේ භාසිත කරන වෙලාවේදී වර්ණ කියන වෙලාවේදී හොඳයි කියන වෙලාවේදී කෙසේනම් සිහිලව ගන්න කියලා මේ මායාවේ මේ බලවේගවල ඉස්සරහාම එන මේ හතුර අඳුර ගන්න ඉස්සරලා මුලට මේන ඒ ස්විච්ඡා බල කමුදාව වගේ එකක් තමයි ඔය දුර්වර්ණ භාවිතා කිරීම නෑ භාවිත කිරීම වැරදි කිරීම දොස් කීම ඒකට මූල කියලා සාර්ථක වුණොත් තමයි වර්ණ කිරී වර්ණනා කිරීමෙන් වටන්නේ ඒ නිසා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ කවුරු හරි බයිනකොට ඒ මිනිස්සයා අපිට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පුහුණු වෙන්න පාර කියලා දෙන මිනිස්සෙක් එකවරම තරලා අපි බිම දාන්න හදන්නේ වර්ණනා කරනවා නම් අපි කොතන වැටෙනවද කියලා අපිට හිතා ගන්න බැහැ. ඒක ඉතාමත්ම භයානකයි විශේෂයෙන්ම ඒ ආත්ම දෘෂ්ටි ඇති කෙනාට ඒ වගේම නිත්‍ය සංඥාව ඇති කෙනාට වර්ණනා කියන්න ගියාම අර හිවලා කපුටයි කටේ තියෙන කේතු කෑල්ල ගත්ත කතාව තමයි කියන්නේ. හිවලට පුළුවන් කේතු කෑල්ල ගන්න ඕනේ නම් කපුටගේ තියෙන ඕනි ගුණයක් කියන්නේ. ඒක හිවල් ගතියේ. නමුත් ඊට ඉස්සෙල්ලා හොඳට කල්පනා කරලා බැලුවොත් ඒ ಗುಣ කියන්නේ ඉස්සෙල්ලා නුගුණ කතාවක් තියෙනවා. නුගුණ කතාවෙන් පස්සේ තමයි ಗುಣ කතාව එන්නේ. ආනේ මේ දෙක තේරුම් අරගන්නකොට ඇත්තටම නුගුණ භාවිතාව අහිංසකයි කියන්නේ. බැනිල්ල අහිංසකයි. ඒක ඍජුයි. ඒක කිසිම වංචනික ධර්මයක් නැහැ. ඒ පුද්ගලයාට කෝපය විශ්න බැහැ. ඊට වැඩිය වර්ණ භාවිතාව හරිම චපලයි. සර්වචන්නාංශිකේ ගුණ වර්ණනා කරන්න ගියා මෙන්න මේ විදිහට බලන්න කියලා මේ භ්‍රමජාල උත්තේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් මට මතක් වෙනවා මට උදව් වෙච්ච ඒ වගේම සමහර වෙලාවට මම අනුන්ටත් කියන විදිහේ පුංචි කතාවක් අපේ මහත්මා ගාන්ධිතුමා කියපු කතාවක් මහත්මා ගාන්ධිතුමා කියපු කතාව අපේ සරෝදේ නායකතුමාට මැග්සේසේ සම්මානය හම්බ වෙච්ච වෙලාවේදී ඒ කරපු පුවත්පත් සාකච්ඡාවකදී මතක් කරලා දුන්නා මෙන්න මෙහෙම කතාවක් අපි මේ සර්වෝදේට මුලින් තියාගෙන ඉන්න ඉස්සරහින් තියෙන පූර්වාචාරින් වහන්සේලා ගන්න වශයෙන් ගන්න ගාන්ධිතුමා කියලා කියනවා කියලා. ඒකෙදි පෙන්ලා කියලා තියෙනවා මේ නුගුණ කතාවෙන් පස්සේ ಗುಣ කතාවේ නැහැටි නුගුණ කතාවට බේරුණත් ಗುಣ කතාවේදී බොහෝ දෙනා විනාශ වෙලා යන හැටි ඔන්න ඔය දෙකම පැන්නොත් තමයි යම් කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒකදී ඒ ගාන්ධිතුමා බොහොම ලස්සන නිදර්ශනයක් ගෙන අර පානවා හොඳ දෙකට හරි වයසේ ඉන්න මධ්‍යම ප්‍රමාණයේ අයහත් තියෙන තරුණේ කල්පනා කරනවා මම මේ කාලා මගේ ඇඟේ පැත්තේ හයිය තියෙන ලෙඩක් නැහැ අතපය හයිය තියෙන වෙලාවේදී මම මොකක් හරි මේ ගමකට රටට සේවයක් කරන සමාජ සේවයක් කරන්න ඕනේ කියලා ඉතින් නමුත් මේ පුද්ගලයා එච්චර සල්ලිවන්ත ඇති කෙනෙක් නෙමෙයි සල්ලිවන්ත කෙනෙකුට හිතෙන්නේත් නැහැනේ මේ හිතෙන්නේ සාමාන්‍ය ගැමි දරුවෙකුට ඉතින් ඒ නිසා යා හිතනවා මට මේ ශ්‍රමයේ තියෙන එකේ කායින් හරි කමන්නේ උදල්ලක් තාක්ෂයක් ඇත්තක් හොයන ඇවිල්ලා මේ දණ්ඩක් දාලා දෙන්න ඕනේ පාරක් සුද්ධ කරන්න ඕනේ ඉද්දක් සුද්ධ කරන්න ඕනේ ඉද්දක් කාර්ලා දෙන්න ඕනේ ආදි වශයෙන් එයා කල්පනා කරලා ඉවරලා හොඳට විවේක වේලාවක ඒ ගමේ යමක්මක් තියෙන කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා මේ ආලාමිත හරි මොකක් හරි ආර්ථි මාත්‍ය හරි කතා කරලා මට මෙන්න මේම අදහසක් ඇවිල්ලා තියෙනවා සමදානයක් කරන්න මට අවශ්‍ය වුණොත් ඒ උපකරණ ටිකක් මට මෙහින් ඉල්ල ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මම ඒවා හරි ගතලා හොදලා කරලා ගෙනත් දෙන්නම් මයි ළඟ මොනවත් නැහැ හැබැයි මට පිරිසක් ඉන්නව කරන්න පුළුවන් කියලා. ඉතින් මෙයා බොහොම සන්තෝෂයෙන් බලාපොරොත්තු වෙනවා ඒ ඒ කමී ප්‍රභූවරයා ප්‍රධානියා අනේ අපිට ඒක කරගන්න බෑ මම ළඟ ආයුධයන් තියෙනවා කරගන්නilla කියලා දෙයි කියලා. නමුත් ඒ වෙනුවට බලාපොරොත්තු වෙන්නේ කියලා කියනවා. ස්තූපුවට ඇවිල්ලා කවුද ළමයා කියලා බල්ලා ඉක්කුතුනේ ඉතව පාදාන්තයේ බල්ලා කමුස කවුද කියලා අහනවා. ඒතර කිව්වොත් මම මේ ගමේ මිනිස්සෙක් මම මේ සමදාන කරන්නේ. කවුද මොකද්ද කියන ඕමනාව කරන්නේ. ඔය වැඩක් බලා ගන්න ගිහින් ඕවා මේ කරලා හරියන වැඩක් නැහැ කියලා කවම කවදාකවත් බලාපොරොත්තු නැති වෙච්ච විදිහට එක පාරටම සම්පූර්ණ අරේ සමාජශීලී සංශෝධන ගති පැත්තක දාලා ඒ දරුවා විශේෂයි සැකයක් උපදවලා කතා කරන ගතියක් එනවා කියන්නේ. ඉතින් මෙවැනි ධර්මයක් දන්නේ නැත්නම් ලෝකේ කියන්නේ මෙන්න මෙවැනි විසම දෙයක් ලෝකේ කියලා කියන්නේ මේ වාගේ අසමජ්ජාති දෙයක් බව දන්නේ නැතුව සමාජ ජීවිතේ බයින 140ක් 50ක් මෙන්න මෙතෙන් ඒත්නාමාව කරගන්නවා. අපි වැඩක් කරන්න පටන් අරගත්තාම යමක් කමක් තියෙන කිසිම කෙනෙක් කිසිම උදව්වක් කරන්නේ ඒක නිසා ඒ ඇත්තෝ අත් දෙක පෙරවගෙන අත අපිට අත කියන පැත්තකට වෙනවා. ඒ සමාජ ධර්මයේ නොදන්නා කාරණා. ඉතින් ගාන්ධිතුමා සඳහන් කරනවා එවැනි පුංචි දහිතියක් ඇති කෙනෙකුට එවැනි ගමනක් යන්න බෑ. පළවෙනියෙන්ම හම් වෙන්නේ ඒ කුඩලට ලුණු ගැහුවා වාගේ එකපාරටම අනුන්ගේ රෝස් පරෝස් තමයි. ඉතින් ඒ තියේදී චම්පිස් කෙනෙක් හිතනවා නම් හොඳයි. ඒ මනසෙන් බැරි නම් මම එක එක ගෙදරකින් එක එක උදල්ලා හරි හොයාගෙන හරි මම කොහොම හරි අපි තරුණ තරුණ ටික එකතු වෙලා මේ කටයුත්ත කරනවා කියලා ශ්‍රම දානයක් හෝ ඒ වගේ කයියක් හෝ එහෙම නැත්නම් මුත්widetildeක් හෝ මුන්නම දෙයක් හරි සංවිධානය කළ එක දෙක යනකොට අර ප්‍රධාන වශයෙන්ම ඒ යෙදිච්ච සමාජ හිතවාදී සමාජවාදියා කල්පනා කරනවා නම් මම බාධකයක් වැඩගෙන අධෛර්යවත් නොවි ගිහිල්ලා යම් ආකාරයක වැඩක් කරලා සමාජෙට ගමට පේන්න යමක් කළා. ඒක නිසා දැන්වත් කාගෙත් ඇතරේ කියලා වෙන්නේ ඒක නෙවෙයි කටකතා පැතිරෙන්න පටන් ගනිය කියලා කියනවා මේ යන්නේ ওই කණ්ඩායමින් අසවල් ගෑනු ළමයාත් එක්ක තියෙන සම්බන්ධතාවය නිසා. එහෙම නැත්නම් ඔය මිනිස්සුයෝන්ට කායින් හරි ලොකු සංකාලයක් නම් NGO එකක් තියෙනවා. කොහෙන් හරි කුට්ටියක් කැඩෙනවා. ඒකයි මේ මිනිස්සු මේ වැඩට බහැලා තියෙන්නේ. එහෙම නැත්නම් ප්‍රවණසා ඒකාන්තයෙන් ඉස්සරහට ඡන්දෙල්ලන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මේ දැන් මෙතන ඡන්දරන්නේ කියලා කට කතා පැතිරෙන පටන් අර ගන්නවා කියනවා අර මිනිස්යාගේ හත්මුතු પરම්පරාවක් හිතපු නැති. එක්කෝ කාන්තාවක් එක්කෝ මුදල් එක්කෝ නැත්තම් මේ එන්න හදන්නේ දිග පාරකට කියලා. ඉතින් මේක එනකොට අර මිනිස්යාට අර තමන්ගේ සහචරයන්ගෙන් සහ තේකක් බොන්න ගියාම කඩපිලේදී අහන්න ලැබෙනවා. මොකද දැන් වැඩ හොඳද? අහවල් වැඩේ කරගත්තා ධර්මයේ කියලා හැම කෙනාම ඉඟි කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකෝට අර සමාජවාදී පුද්ගලයාට හිතෙන්න පටන් ගන්නවලු මේක පුදුමාකාර වැඩක් වැඩක් අමාරුවෙන් කරලා පෙන්නුවත් ලෝකයා ඒක දිහා බලන්නේ මෙන්න මේ විදිහ වපරහේ. නමුත් අපි කොහොම හරි වැඩක් කරානේ ඒක නිසා අපි මේක ඔය කට කතා වලට යට වෙන එක මම වගේ කෙනෙකුට තරම් වෙන්නේ නැහැ. මම ඉදිරියට යන්න ඕනෑ කියලා ඒ තමන්ගේ කණ්ඩායම දැනුවත් කරලා ඉදිරියට ගියොත් ඒ වගේ වැඩ බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන් මට්ටමට ඉසෝසවා ගත්ත දවසේ අර විදිහේ කට කතා රහසේ නෙවෙයි කියලා කියනවා කෙලින්ම මූණටම කියන්න පටන් ගන්න කියලා. ඉස්සර වගේ ගලාපත්‍ර මාර්ගයෙන් නෙවෙයි. කෙලින්ම මූණට කියනවා ගෙදර යනකොට ගෙදර ඇත්තන්ටත් කියනවා. ගෙදර ගියාට පස්සේ ගෙවල් වල මිනිස්සු දොස් කියන්න පටන් අර ගන්නවා මොනවද උඹලා මේ එළියට ගිහිල්ලා කරන්නේ අපි මේ හිටගෙන හිටියා අයින්තකෝ කාලා විල දැන් අපිට පාර බහලත් යන්න දැන් උඹලා මේ කරන වැඩ මොනවද කියලා ගෙදර ගියාම බැනුම් අහන මට්ටමට කෙලින්ම ඍජු චෝදනායෙන් පටන් අර ගන්නවා කියලා කියනවා ඔය ගියේ අහවල් තන අහවල් වැඩේටයි එහෙම නැත්නම් මේ වගේ දෙයකටයි මෙන්න වගේ අපි අදහසක් අයිතවයි කියලා විශාල කතා පැතිරෙන්න පටන් ගන්නවා මේ වෙලාවට ඒ කලාපතර නෙවෙයි රටේ තියෙනා වූ සාමාන්‍ය කටකතාපතුත්ව සොබනිලාට ගන්න ගෙවලා පැටිජායට යනවා. ඉතින් අර තුන්වෙනි මට්ටමට යනකොට බොහෝ දෙනෙක් ඒ තරුණ වයසේදී Taman බලාපොරොත්තු වෙනා වූ සමාජ ප්‍රතිරූපය වෙනුවට මේ වැඩ කරලා අතේ සල්ලි දීලා රටේ බැනුම් අහන වැඩ නිසා ගෙවල් දොරවල් තින් පැත්තකට පත් වෙනවා. ඉතින් මේ தත්ත්වෙදී වැඩන ප්‍රමාණය තමයි සමාජ සේවකයන්ගේ තියෙන්නේ. වෙන් එහාට යන කෙනෙක් නෑ සමාජ සේවකයෝ. ওই වන්ටම ගියාට පස්සේ දරන්න අමාරුයි. ඇයි මේ තරම් මේ වැඩක් කරගෙන ඉන්නකොට බණින එක ලෝක ස්වභාවය. ඒ ස්වභාවය දිදී මොකටද වැඩ කරන්නේ? ඊට මිට වැඩිය හොඳයිනේ පැත්තකටලා ඉන්නේ කියලා සම්පූර්ණයෙන්ම අර මන්දෝත්සාහය වීම 100ට වැඩි ගානක සිද්ධ වෙනවා. නමුත් ඉතාමත්ම කලාසුකෙන් කෙනෙක් ඉන්නවයි කියලා දෙනවා නියමම සමාජ හිතවාදී කෙනෙක් මේ මිනිස්සු මෙවුවා කෙරුවට අහිංසකෝ මේකෙන් බුද්ධියක් ලබන ගැමි ජනතාව වැඩි නිසා මම ඉදිරියට යන්න ඕනේ. එතකොට සමහර වෙලාවට අර සමන්ද මුල් ඉඳලා උරසීලායේදී කටයුතු කරපු සමාජිකව පවා වැටෙන්න ඉඩ තියෙනවා කියලා. අර වගේ චෝදනා නැත්නම් රහස්‍ය හෝ ඍජුව ලබන අභිමුඛ කතා නිසා නැත්නම් රහස්‍ය චෝදනා නිසා ඒ වුණත් ඉදිරියට ගියොත් ඒ පුද්ගලයාගේ වැඩ කටයුතු සාර්ථකත්වයේ වැඩි නම් අසාර්ථකත්වයේ අඩු නම් කාන්තිතුමා බලාපොරොත්තු කියනවා මතක් කරනවා දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි එක්ක ජීවිතාන්තය දක්වා හිරගේ යන්න නඩුවක් පටලවනවා. එහෙම නැත්නම් රැක ගොම්මනක මරවලා. කොයි දෙක තමයි ඒ තුන්වෙනි වට්ටමත් ඉක්මවල අභීතව ඉදිරියට යන කෙනාට වෙච්චි. ඉතින් ඔයලාස්තර තමයි කාන්තිතුමාත් වැටුනේ. කාන්තිතුමාත් වෙලි කන්න සිද්ධ වුණා. රටවල් වල ඇතිවෙච්ච උගාවක් ඒ ඉදිරියට යන නායකයන්ට කොතෙන්ද ගියාට පස්සේ එක්ක ජීවිතාන්තය දක්වා ඉර යන විදිහේ මුක්කක් හරි නඩුවක් පටලවනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා ඒ ඝාතනයට ලක් වෙනවා. ඒකට හේතුව ගාන්ධිතුමා හිතන නොකිය කියනවා මේ පුද්ගලයා මෙච්චරක් මේ වැඩක් කරගෙන යනකොට බාහිරේ මිනිස්සුયો මන්දෝත්සාහය කරලා පිටිපස්සෙන් ඉඳලා දොස් කියලා රහසේ ඍජුව දොස් කියලා. ඒකෙදි බැරි වුණාට පස්සේ Tamange ආරක්ෂාව පිළිබඳව නොසලකා ඒ කටයුතු කරනවා නම් ඒකට ලැබෙන දඬුවම තමයි ජීවිත පූජාව. එහෙම නැත්නම් ජීවිත අන්ති දක්වා ඉරබක් කියන්නේ. මේක තමයි කියලා කියනවා අද සමාජයේ දැක ගන්න පුළුවන් නිදර්ශන කරුණු රාශියක් ගැන හරපාලා තියෙනවා ඕනම කෙනෙක් අතීත ස්මරණය කරලා බැලුවොත් ලෝකයේ හිටපු සෑම නායකයෙකුටම ඔය සංතෑසිය තමයි වෙලා තියෙන්නේ ගාන්ධිතුමා සහිතව සර්වඥාන් වහන්සේ තෝකුනේ නැහැ. ඊට පස්සේ ගාන්ධිතුමා මැරෙන්න ඉස්සෙල් ප්‍රකාශ කරන අවසානයේ මෙන්න මේ තරමට මොන්න තරම් දහංගට ගැහුවත් නඩුකර පටලවා ගන්න බැරි වුණොත් එහෙම නැත්නම් අකාල මරණයකට ලක් කරගන්න බැරි වුණොත් ඊට පස්සේ මේ අර යාන්ත්‍රණය සම්පූර්ණයෙන් අනිත් පැත්තට හැරිලා ඒ පුද්ගලයාට ප්‍රසිද්ධියේ ඒ වාගේම රාජ්‍ය අනුග්‍රහය සහිතව ස්තුති කරන්න පටන් ගන්නවා ඔබ නම් නියමම වීරයෙක් මෙච්චර මිනිස්සුયો බණීති මෙච්චර අතෙන් කැම දෙtti මෙච්චර මිනිස්සු කංකටුළු කරද්දී ඉදිරියට ගිය නියමම වීරයෙක් තමයි එන්න අපි ළඟට අපි දෙන්නම් සම්මානයක් කියලා එතෙන් පටන් මේ බුද්ධලයට සම්මාන දෙන්න පටන් ගන්නවා කියලා කියනවා ගාන්ධිතුමා මතක් කරලා කියනවා හතරවෙනි මට්ටමට කියන්නේ ජීවිත ඝාතනයට වැඩිය භයානකයි කියලා මෙන්න මේ අවස්ථාව. ඉදහසට කාරණා දෙන්නේ මොකද්ද නැත්නම් ඒකට හේතුව කියන්නේ මොකද්ද? උඹව මරණවයි කියලා හිතනවා නම් උඹ හිරගිට දානවා කියලා හිතනවා නම් උඹට උඹේ හිත තිබුණා ගැලවෙන්න. දැන් ওই ලාභ සත්කාර දෙන්න පටන් ගත්තට පස්සේ උඹට උඹේ හිතක් නැති ඒක තමයි ඒ ආධ්‍යාත්මික මරණය. ඒ නිසා ඒකෙදි පරිසම් වෙනවා. ඉතින් මේකේ ඉතිහාසවත් තුමා මතක් කරලා තිබුණේ ඒ තමයි මැග්සෙස්සේ සම්මානය හම්බ වෙච්ච වෙලාවට පුවත්පත් වාර්තාකාරී කහල් දිනවා පොතුමාගේ සේවයේ අගේ උනා නේද කියලා ඊට පස්සේ කිව්වා දැන් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ කියලා. ඒක නිසා මේ බණින වෙලාව ඔය සත්කාර සම්මාන දෙන තරම්ම දුෂ්ට නැහැ. සත්කාර සම්මාන කියලා කියන්නේ ඒ දුෂ්ටකම පලික්කේ දාලා ටෙම්පරාචරේ දාලා පැණි ආටෝපයක් ගාලා දෙන එක විතරයි. ඉතින් ඒක දන්නේ නැතුව අපි අර එක්කෝ අවන්නනා භාෂා කරනකොටම ප්‍රතිඋත්තර දෙන්න ගියොත් ඒ කුප්පයි. කැතයි. ලාමකයි. එහෙම නෙවෙයි ඊට පස්සේ ස්තුති කරන්න පටන් අරගත්තට පස්සේ ඒකට උදුනමන්න පටන් අරගත්තොත් එහෙමනම් ඉතින් අර බෙල්ලකම ඉතින් දෙයියන්ගේ පිට තමයි කියන්නේ. මොකද බෙල්ල තියෙන තාකල් නම් කල්පනා කරලා තමන්ට මේක දහං ගැටයක් බව හිතා ගන්න පුළුවන්. නමුත් ලාභ සත්කාර සම්මානයක වැටුණාට පස්සේ මොනම තාලකින්වත් හිතා ගන්න බැරි කප්පටක්පත් වෙනවා. ඒ නිසා සර්වඥාන්වහන්සේ මෙතනදි මතක් කරනවා යම්ම කිසි කෙනෙක් මහණෙනි එතන ඒ සුත්‍ය පරිබ්‍රාජකයා සර්වඥාන්සේ නුගුණ කියනවා. භක්මදත්ත කියන පරිබ්‍රාජක ශ්‍රාවකයා අන්තේවාදිකයා බුදුහන්සේගේ ගුණ කියනවා. මේ හාමුදුරුවන්ගේ දෝෂේ හිතර කනගාට වෙලා තියෙන බුදුහාමුදුරගේ නුගුණ කියන එක කියන්නේ බුදුහාමුදුරු සංඝයාට මතක් කරලා තියෙනවා කරුණා කරලා ඒ මහා සුප්පියා ගැන මම බලා ගන්නවා උඹලා පොඩ්ඩක් බ්‍රහ්මදත්ත ගැන බලාගන්න කියලා. බුදුහාමුදුරුගේ ගුණ කියන ඇත්තෝ මොනවද දැනගෙනද ගුණ කියන්නේ කියලා. මුළු සූත්‍රයම සත්‍යයනා කරන්නේ බුදුහාමුදුරුගේ ගුණ කියලා දැනගෙන කියන දේවල් වල තියෙන පුස්සයි. මොනවද බුදුහාමුදුරුගේ ගුණයි කියලා කියනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝ සතුන් මරන්නේ නැහැ කියලා ගුණ කියන්නේ. ඔය බුදුහාමුදුරන්ගේ මේ මධ්‍යම සීල තියෙනවා කියලා ಗುಣ කියයි. බුදුහාමුදුරන්ගේ මේ උත්කෘෂ්ඨ සීලය තියෙනවා කියලා ಗುಣ කියයි. බුදුහාමුදුරන්ගේ මේ ඔය කෑ ගහන සමත ශක්තිය තියෙනවා කියලා බුදුහාමුදුර කියලා තියෙනවා. උන් ඕක තමයි කැතම ගතිය. ඕක නෙවෙයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ ඔය සීලයටවත් ඔය සමාධියටවත් නෙවෙයි ඊට එහා කියන මේ බ්‍රහ්මජාලයේ ගලවලා දාන්න පුළුවන් දිට්ඨි සංඛ්‍යාත වූ මේ ප්‍රඥා ශාසනයක් ඇති කරන්නයි ඒකේ ಗುಣ කියන්න දන්න කට්ටිය ಗುಣ කියන්නේ යන්නේ නැහැ. ඒකත් ಗುಣ භාවනා කරනවා. ඒකත් ගුණවත් වෙනවා. ඔය ಗುಣ කියන ඇත්තෝ තුල ඒ කාන්තේම තියෙන අර නුගුණ කියන එක තමයි පරිප්පුවේ දාලා හොඳ පැත්තට දාලා තියෙන්නේ. අන්න ඒක ගැන පරිස්සම් වෙන්න කියන්නයි මුළු භ්‍රමජාල සූත්‍රෙම සඳහන් කරන්නේ. ඒක නිසා බැරි වෙලාවකත් මේක මේ <clears throat> බුදුගුණ අව탁ේරපත් කරන්න කියන එකක් නෙවෙයි සරුවචනanse මතක් කරන්නේ <clears throat> වර්ණනා වර්ණනා භාෂිතාවක් ආපුවාම ඔළුව බේරගන්නයි කියලා. සීබුද්ධිය මේක කල්පනා කරන්නයි කියලා. එහෙම නැතු මේ වර්ණනා භාවනා භාවිතා කරන එක බුද්ධානුස්සතිය නැත්තම් බුදු ගුණේ නැත්තම් ඒක වැඩි යුත්තක් ය ආසින්චනය කළ යුත්තක් ය අවර්ණනා භාවිතේ කියන එක නොවැඩි යුත්තක් ය නොපැති යුත්තක් ය ප්‍රහාණය කළ යුත්තක් නෙවෙයි වර්ණනා අවර්ණනා නිසා ද්වේෂයක් හෝ සන්තෝෂයක් පහළ වුණොත් අන්න ඒක ගැන බල බලා ගන්න. මේ දෙකෙනුත් ඊ타ත්ම සූක්ෂම දෝෂයක් ඇහෙනකොට කෝපය ඇවිල්ලා කෝපේ දැනගන්න එක නෙවෙයි ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නමුත් හොඳක් අහනකොට සතුටක් ඇති වෙලා සතුට දැන ගැනීම නම් වෙන්නේම නැහැ ඒ තරම්ම දරුණුයි ඒ තරම්ම භයානකයි ලාභ සත්කාර વિશે ලෝකේ ඒක නිසා මේ සූත්‍රයේ සඳහන් කරන්නේ සරුවච්චන් වහන්සේගේ ගුණ සරුවච්චන් ධර්මයේ ගුණ සංඝයාගේ ගුණ විස්තර කරන කෙනෙක් ඇහුව දැක්කොත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා කියන මොනවද ඔය කියන ಗುಣ කියලා. එතකොට ඒගොල්ලොන්ගේ ಗುಣ කියවි. යම් කිසි කෙනෙක් බුදුහාමරගේ ධර්මයේ සංගේ ಗುಣ වශයෙන් සීලය ගැනම කතා කරනවා නම් ඒ පුද්ගලයා මේ ප්‍රතිපදාවේ පහළම මට්ටමේ ඉන්නේ. යම් කිසි කෙනෙක් සමාධියේ ಗುಣ කතා කරනවා නම් එයා මධ්‍යම මට්ටමේ ඉන්නේ. යම් කිසි කෙනෙක් සරුවචන් වහන්සේගේ ප්‍රඥා ගුණය කල්පනා කරනවා නම් ඒ පුද්ගලයා ඒ ප්‍රඥා ගුණය වඩා ගන්න උත්සාහ කරන වැඩිම මාර්ගයෙන් සරුවචන් වහන්සේට ඒ ಗುಣ වර්ධනාවක් ಗುಣ භාවනාවක් කරන කෙනෙක් නම් ඔහු කවදා හෝ සරුවච්ච වෙලයි නතර වෙයි. කාටක මනින්න දෙයක් ඉතුරු කරන්නේ නැහැ. අනේ ඒකයි සරුවචන් වහන්සේට මේ ලෝකෙට පහළ වීමෙන් කරන්න තියෙන කෘත්‍යය. තව කෙනෙක් බුදු කරවන එකයි. ඒ වතු දරුවචනාතිගේ ಗುಣ ගායනා කර කර හිටියට ඇතර නුගුණ ගායනා කරනවට වැඩිය ඒ ගායනා කරන කෙනාගෙන හිත ಗುಣ ගායනාවදී මුදිතාට යන්න ඉඩ තියෙනවා. නමුත් ඒක අහගෙන ඉන්න කෙනාගේ වෙන විදිහට කියනවා නම් සංඥා වාංශ නමකගේ නුගුණ කියනවට වඩා සංඥා වාංශ කෙනෙක්ගේ ಗುಣ කියන්න කියාම කියන මනුස්සයා නම් පිටුදු හිතින් හෝ පුදිතාවෙන් කියන වෙන්න පුළුවන්. නමුත් මේ සංඥා වාංශයට වෙන අහේනිය භයානක ප්‍රතිඵලය කවුරක්වත් වගේ කියන්නේ නුගල කිව්වොත් නම් නඩු කියලා හරි බේරලා දෙයි. ඒ නිසා ඒ සංඝයා වහන්සේම දැනගන්න ඕනේ මේ නුගුණ කියන එක නම් ගොරෝසුයි. අල්ලගන්න පුළුවන්. වර්ණනා කරන්න පටන් අරගත්තොත් ඒක ඉතින් තනියම Tamanට කරගන්න හිත වෙනවා. හුඟක් වෙලාවට ඒකෙදී ඇස් දෙක මායාකාරී වෙන්න පටන් ගන්නවා. ආන්නේ මායාකාරී භාවය නිසා මේ කියන්නේ හොඳක්ද නරකක්ද කියලා තේරුම් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ පළවෙනි ජවනිකාවේදී සුප්පියා <clears throat> සුප්පිය නම් වූ පරිත්‍රාජකයා දුර්වර්ණ බුදුහාමරගේ අවන්න භාෂිතාව කරන වෙලාවේදී ඒ කාලේ පැවතිලා තියෙන්නේ <clears throat> සර්වඥන් වහන්සේට අනෙකුත් දෘෂ්ටිගතකයන් මතවාදී විසින් අමුතුම වචන සෙට් එකක් පාවිච්චි කරලා තියෙනවා බලන්න. වචන මාලාවක්. ඒක තමයි ඒ දැන් මේ ප්‍රක්‍මදාල සූත්‍රේ පටන් අරගන්නේ අවර්ණන භාෂිතාවේ. ඒක සුප්පියා අවන්න භාසී භාසීති කියන වචනයට පිළිබලා දෙනවා. නමුත් විනය පිටකයේ දිගෑරියොත් ඉස්ලාම ਸਰුවචනාන්තේ වේරංජ බ්‍රාහ්මණය හමු වෙච්ච වෙලාවේදී ඒ වේරංජ බ්‍රාහ්මණය කියලා කියන්නේ බොහොමත්ම තල තුන බමුණන්ගේ බමුණේ. බමුණන්ට උගන්වන ಜಾති බමුණේ. හොඳට කොස් පැහිච්ච මේ හොඳට සලකුණා වෙච්ච බමුණි. ඒක දැනගන්න හම්බෙලා තිනවා කවදාකවත් සර්වඥන් වහන්සේ ළඟට යනකොට ආසනෙන් නැගිටලා ඇවිල්ලා ප්‍රතිඋත්ථාන කරන්නෙත් නෑ මෙතන වාඩි වෙන්න කියලා ආසනයක් දෙන ගතියකුත් නෑ. මේක තමයි සාමාන්‍යයෙන් ඕනෙම මේ සමාජ ධර්මයක තියෙන අමුත්‍ය පිළිගන්න ක්‍රමය. Taman එනකොට ඉදිරියට ගිහිල්ලා යමුත් අපි ලියාගෙන වැඩි හිටියෙක් නම් ආසනයක් දෙන එකයි. කවුරුත් නැද කවදාකවත් මේක කරන්නේ. ඉතින් ඒ නිසා මෙයා හිතේ පැහි පැහිම හිටියේ. ඇත්තම තමයි මෙයාට හිතන බලන්න ඕන කියලා. ගිහිල්ලා දවසක් යනකොට සරුවචනාංශ ළඟට නෑ නැගිට්ටෙත් නෑ වාඩි වෙන්න කිව්වෙත් නෑ. ඊට පස්සේ මෙයා සරුවචනාංශ මතක් කරනවා මම අහලා තිබුණා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කවදාකවත් පච්චුත්ථානය කරන්නෙත් නෑ ආසනයක් දෙන්නෙත් නෑ කියලා මම මේ පලාතම ඉන්න වේරංජාවින වේරංජ බමුණා. මම මේ බලන්න යාවේ ඔබ වහන්සේ තාම කල්පේ සහිතයි බමර ආත්මමරකේ සහිතයි ජීවිතේ මැද වයසේ මම වගේ තලසුණකට වයසට වසලක් වෙන ඇත්ත මේ මිනිස්සු කියන කතාව ඇත්ත ඒ නිසා ඔබ වහන්සේ මෙන්න මේ විදිහ කෙනෙක් බව මම ප්‍රකාශ කරනවා කියලා. ඒකත් නැත්නම් කරපණිකන් වෙන මොනවාක්ද කියන්නේ. ඊට පස්සේ ගෙඩින් වචනෙන් වචනේ කීකිය බයින්ට පටන් ගන්නවා. අරස අරස රසෝ සමනෝකෝ භෝගෝතම කියලා. ඔබ වහන්සේට කිසිම රසයක් අඳුරන්නේ જાතියි. සර්වඥාන්සේ මට හිතෙනවා නිකන් මට හිතෙන විදිහට භාගෙට hina වෙලා කියන ඇත්ත තමයි වදිනකොට නම් කතාව කියන්නේ. ඇත්තටම බලනකොට උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒ මොකෝ මම මේ රූප රස, ශබ්ද රස, ගන්ධ රස, රස රස, පොට්ටබ්බ රස, ධම්ම රස කියන දේවල් තාලවත්තුකතෝ මම මුලින්ම උතුරලා දාලා තියෙනවා. ඒ නිසා උඹ ඔය කියන විදිහේ පංචකාමයේ රස පිළිබඳව මට නෑ. ඒක හැකියාව මට නෑ මං අභහුවයි ඒකට. ඒ නිසා උඹ කියන කතාව ඇත්ත වමන්නේ. මෙයා කියන්නේ බහුණන්ගේ ඉස්සර තිබුණා කාලයක් අරණ්‍ය වාසීව පංච නීව ධර්ම යටපත් කරන සමත ධ්‍යාන උපදවාගෙන ඉස්සි ගුණ ඇතිව ඒ අවේ මේ ඊරාමිෂ සුඛේ විඳිමින් ඒ ආකාශ වස්තු ගැන එතනින් ගියාම ආයුර්වේදයේ ගැන තුන් කාලයේ දැක්මින් ගොඩාක් දේවල් කරමින් හිටියා. ඒකේ ඉඳලා තමයි බමුණු අද ඉන්න විදිහට ස්ත්‍රීන් පාවාගෙන කුඹුරු ගොවිතැන් කරගෙන හරකා බාන තියාගෙන බවාගෙන කරන තත්ත්වෙටපත් උනේ. ඉතින් ඒක බමුණු දකින්නේ දැන් ඉන්න බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ ඉන්න හිට බමුණු හිතාන හිටියේ ඒක ලොකු දියුණුවක්. එයාට දැන් ආර්ථිකයක් තියෙනවා. සමාජයේ තනක් තියෙනවා. ඒකට දේශපාලන ශක්තියක් තියෙනවා. සර්වඥාන්සේ දැක්කේ මේ මිනිස්සු අර නිර්ආමිෂ සැපේ අමතක කරලා ආමිෂ සැපයට පත්වෙච්ච කෙනෙක් නමුත් එවැනි ඒ පහළට ගන්න ගඟේ සර්වඥාන්සේ උඩහට හැරිවා. ආයසරය සමාජයක් ඇති කළා ඒ රූප රස, ශබ්ද රස, ගන්ධ රස, රස රස, පොට්ටබ්බ රස, ධම්ම රස වෙනුවට නිරාමිත රසයක් ඊගාවට අවේදිත සුඛයක් කියන අමුතු සුඛ පෙන්වන නිසා බුද්ධ දේශනාවේ සාමාන්‍ය රස කාමී උපභෝගී සුඛෝපභෝගී රසලෝලී නැහැ. ඒ නිසා බමුණ චෝදනා කරනවා අරසරසෝසෝ බමුණෝ සමනෝ ගෞතම සර්වඥා දේශනා කරන බමුණ ඇත්ත කතාව බලන්න ගියාම මම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයේ විශේෂයි රසීමට බුද්ධ විදියට බෑ මම ඒකට අභව්‍ය වෙලා තියෙනවා මොකද මට නිරාමිෂ සුඛයක් ඒ වගේම අවේජිත සුඛයක් තියෙනවා හැබැයි ඔය උඹ කියන කතාවේ අර්ථ රසකතියක් මයි ළඟ නැහැ සර්වඥාන් වහන්සේට සාමාන්‍ය චක්ෂුෂේ නෙවෙයි දිබ්බ චක්ෂුෂයක් තියෙනවා ගව්වත් තරම් බිම්බලාගෙන යනකොට ගව්වක් නෙවෙයි විය ගහක් තරම් බිම බලාගෙන යනකොට ගව්වත් තරම් වෙන දේවල් තේරම පේනවා. ඒක නිසා ඒ බමුණෙකුට මේ හිතිනවට වැඩිය සර්වඥාන්සේගේ ගතිය තිබුණා. ඒකම සද්දේ පිළිබඳව සර්වඥාන්සේ නිස්සද්දව ගමන් කරාට ඒ දිබ්බසෝත ඥානය නිසා ඕන කෙනෙක්ගේ කතාවක් ඇහෙනවා. ඒ වගේම මේ ගඳ රස දිවට එක ආහාර පිටක් තිබ්බ ගමන් 900ක් වූ රසනහරයි. විනාය නිසා උඩි රොටි කෑල්ලක් ආවත් සර්වචනාශිර පුලන් ජීවිතය යාපනය කරන්නේ. ඒකෙම කාරණාවක් ඉවර පස්සේ ධර්ම රසය ඕන තරම් වැටෙනවා. නමුත් ඒක නෙවෙයි සර්වචනාංශයේ සර්වඥතාඥානි කියන්නේ. උන්නාතික සර්වඥතාඥානි තියෙන්නේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සහ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ කියන විඥාන දෙකම ප්‍රතික්ෂේප කරලා. අනිදස්සන විඥානේ පෙන්වන එකයි. ඒ නිසා බමුණ කියන જાති අඩුපාඩුවක් නැහැ. නමුත් ඒ බමුණ පෙන්වන જાති පහත් අඩුපාඩු දෙක ප්‍රතික්ෂේප කර බවත් ඇත්තයි. ඒක නිසා රොත්තන් කියනවා අරස රසෝ කියන කතාව ඇත්තයි. හැබැයි මට කියන තාලේ අර්ථකථනයක් මම ඒකට දෙන්නේ. ඊට පස්සේ බවුන ඒක ඇහුවට පස්සේ කියනවා නිබ්බෝගෝ භෝව සමනෝ භෝතන. මේ භවෝග සම්පත්‍ය පිළිබඳ සර්වඥාන් තියෙන මහා අපිසදාහ. මිනිස්සු මේ පුත් ධාරාවන් වඩාගෙන පෙත්පත්තු හදාගෙන ආර්ථික දේශපාලන ශක්තිය ඇති කරන්න හදනකොට සර්වඥාන්සේ මේ මොකද කතා කරන්නේ මේ අප්පං මා භෝගක් අන්දම් පහය මහන්තං මා භෝගක් අන්දම් පහය භෝගයන් අතහැරලා ගිහිල්ලා අභිනිෂ්ක්‍රමණය කරන්න කිව්වා. අප්පංවා ඥාති වටිවත්තම් වහාය බහව මහන්තං වා ඥාති පරිවට්ටම් පහය ස්වල්ප වූ වේවා ඥාති පරිවට්ටේ නෑ පිළිස අතහැරලා මහත් වූ හෝ වේවා නෑ පිළිස අතහැරලා යන්නේ කියලා ඒ නිසා ඔබ වහන්සේ නිබ්බෝධය මේ දේවල් භෝග රසය කියන කඳුරන්නේ ඉස්දාස් කියන්නේ ඒ කියන්නේ රස දන්නේ රස රස කාමී නෙවෙයි ඔතන කියනවා ඒකත් බලන්නේ ධ්‍යානම ඇත්ත තමයි ඔය ඔයගොල්ලෝ කියන විදිහට ඒ කායික වාචික මානසික ඒ කයෙන් වචනයෙන් මනසෙන් කරන මේ භෝග සුඛය සර්වඥාන්ත අගය කරන්නේ. ඒ වෙනුවට උන්වහන්සේට තියෙනවා ඒ ආර්ය සුඛයක්. ඒ සුඛේ නිසා ওই මිනිස්සු දඟලන මිනිස්සු හොයන දේ තියෙන තාකල්ලේ ආර්ය සුඛේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආර්ය සුඛේ අගය කරන තාක්කල් සර්වඥාන්සේ පේන්න තියෙන්නේ ওই මිනිස්සු එකතු කරන්න හදන භවභෝග සම්පatti පිළිබඳව කිසිම හැඟීමක් ඇති කෙනෙක් බව. ආනේ විදිහට සර්වඥාන්සේ Taman විශ්ේ දේශනා කරන ලදේ ප්‍රකාශ කරන ලදේ දෝහය උන්වහන්සේගේ වචනයේ මෙන්න මේ කොටස ඇත්ත. මෙන්න මේ කොටස බොරු කියලා ඒ මේ කියන මිනිස්සයාට හොඳට උඹ දීපු කෙහෙල් ගෙඩිය මේක ලෙල්ල. ඒක අතහැරලා මෙන්න මේ මදේ හරි කාපන් කියලා ආපහු දෙනවා. කෙහෙල් කන්නේ පොත් ඇරලා දෙන්න ඉගෙන ගන්න ඕන. ආන්නේ දෙන්න ඉගෙන ගන්න නම් හොඳට මේ මිනිසයා කියන දේ අහගෙන ඉන්න ඕන. එහෙම නැතුව නිබ්බෝකෝ කියනකොටම කඩා පැනනනම් හරියන්නේ නැහැ. ඒ වාගේ මේ මිනිසයා සඳහන් කරනවා අකිරිය වාදෝකෝ සමනෝකෝ භෝගෝතම. ඔබ වහන්සේ අකිරිය වාදී අතප්පිට අත තියාන නිකන් ඉඳලා කන જાති කෙනෙක්. මිනිසුගේ ස්තති බවනවා, රැකී රසාවල් කරනවා, নানা ආකාර දැමීම් සෙමින් හම්බි හම්බ කරනවා. උපවාසයේ Taman වහන්සේ විතරක් මේ මහා දැනකට අකිරියවාදයක් කතා කරනවා. සර්වචන තේරක් කියන බලහන් කියම කතා ඇත්ත තමයි. මොකද මම කාය දුස්චරිතනම් කරන්න එපයි කියලා කියන බව ඇත්තයි. වචී දුස්චරිතත් කරන්න එපයි කියන බව ඇත්ත. මනෝ දුස්චරිතත් කරන්න එපයි කියන ඇත්ත. බමුණට කියනවා නොකිය බෝ දෙදලා හින්දා වෙනකන් ඔය කරන්න හදන වැඩවලින් කොච්චර කාය වචී දුස්චරිත මනෝ දුස්චරිත සිද්ධ වෙනවද කියලා පොඩ්ඩක් බලපන් කියලා. මෙතෙන්දි මට මතක් වෙනවා අර අපේ සංස්ථාවේ ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා කියනවා අපි උදේලා හින්දා වෙනකන් කරන වැඩවලින් කාය දුස්චරිත නොවි වචී දුස්චරිත නොවි මනෝ දුක්චරිත නොවි කරන්න පුළුවන් එකම දේ ආස්වාද ප්‍රසආසය විතරයි කියන්නේ. ඒකයි බුදුහාම කියන්නේ සතෝ අස්ස සති සතෝ පස සතිය. අනික් කරන සෑම දෙයකම කුමන ආකාරයක අනුන්ද පෙනීමෙන් හෝ වංචනිකව හෝ මේ දුක්චරිත අනුගේ හිත් කුප්පවීම තමන්ගේ හිත කිප්පීම වෙන්න පුළුවන්. එහෙම බලනකොට සර්වඥාන්සේ දේශනා කරා සංඥා වේදිත නිරෝධයේ දවස් 7ක් හිතින්ම කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සංසිද්ධ වීමේ වැඩ පිළිවෙල. මේක තමයි සර්වඥාන්සේ අහුවේ පරිප්‍රාජික ශාවකෙකගේ උඹලයි ගුරුන් ආශ්‍රිත කොච්චර වෙලා මොනවාක්වත් නොකර නිකන් ඉඳගෙන ඉන්න පුළුවන්. එව්වා බෑ. සතුටෙන්දලා ගහන්න දන්නේ. අර යන්න මෙහෙ යන්න අර වැඩ මේ වැඩ තේරම දා නිකන් ඉඳ දන්නේ. ඉතින් ඒ අනුව බලනකොට ඇත්තටම සර්වඥාන්සේ මේ අකිරිය වාදයෙන් පයින් එක සර්වඥාන්සේ කියන්නේ ඇත්ත ගුණයක් අතර කරගමයි මේ කියන්නේ. මගේ පැත්තේ තියෙන්නේ කාය දුස්චරිත කරන්න එපා. වචී දුස්චරිත කරන්න එපා. මනෝ දුස්චරිත කරන්න එපා. පුළුවන් නම් කාය දුස්චරිත, මනෝ දුස්චරිත, වචී දුස්චරිත නොවි උඹටත් අනුන්ටත් හොඳ කරන්න පුළුවන් දෙයක් කරපන්. ඉතින් එහෙම වාදයක් කියනකොට බමුණේ කිසිම අක්‍රීය වාදයි කියලා බණින එක සර්වඥයන් සඳහන් කරනවා වෙන්න පුළුවන්. උච්ඡේද වාදය. උච්ඡේද වාදය කියන්නේ මින් පස්සේ ආයේ නැති වෙන ධර්මයක් දේශනා කරනවා. සාමාන්‍ය උච්ඡේදවාදී කියලා කියන්නේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන මූල ධර්මේ ණය වෙලා හරි කමන්නේ හිතෙල් බීපල්ලා. ඕක ගෙවන්න වෙන්නේ ගෙවන්න වෙන්නේ වෙනාත්මක ඕනි දෙයක් කරගත්තා අපි ඉන්නකම් සැපතේ යමු කියන එකට උච්ඡේදවාදී කියයි. සර්වචනාන්තය කියනවා ඒකාන්තෙම මේ ආත්මෙන් පස්සේ නොඋපදින වැඩක් මම කතා කරන නිසා ඔබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මම උච්ඡේදවාදයක් තමයි කතා කරන්නේ කියලා කියන්න පුළුවන් බව අර බහුලා කියන එකේ අනිත් පැත්තරවල අඩිය උසල පෙනෙනවා. උච්ඡේදවාදය සර්වචනාන්තගේ අර්ථයෙන්ම පෙන ජේ ගුච්චි සර්වචන සඳහන් කරන මේ ලෝකයා විසින් මේ රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ කියන මේ සුඛෝභෝගී වස්තු මංගල සුඛ භද්‍ර වශයෙන් දක්වන්නේ දකින්නේ උභාන්සිය පිළිකුල් කරනවා එතකොට සර්වචනාසි කියනවා ඇත්ත ඒ කියන විදිහට බලනකොට ඒ සර්වචනාසිගේ ධර්මතාවනෝ බලනකොට කාය වචී දුස්චර්ත ඇති කරවන සෑම දෙයක්ම මම පිළිකුල් කරනවා පුළුවන් නම් කායවචී දුස්සත නොවන්නා වූ නිරාමිෂ සුඛේ නිවන් සුඛය ඒක මම පිළිගන්නවා අගේ කරේ. අගේ කරන්නම් ওই තුච්ච දේ පිළිකුල් කළ යුතුයි. ඒ නිසා ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. දේ කුච්චි ගතියක් තියෙනවා. ඊගාවට <clears throat> වේලයිකෝ ඔබ හන්ට හැම කෙනා විනය කර කරන් හදනවා නිකන් ඒකාධිපතිවාදයක් දේශනා කරන්නේ. ඒ භික්ෂු සංඛ්‍යාව බැද බැද තබා ඉන්නවා. සර්වතන් දේශනා කරන ඇත්ත තමයි. බලන්න ගියාම මම ඒ අකුසල් ධර්මයන්ගේ විනය කරක වෙන්න ඕනේ කියලා මම දැඩිසේ කියනවා කරනවා ඒක තමයි මගේ ධර්ම. අකුසල ධර්මයෙන් වෙන්විය යුතුමයි මම මේ විනය කරනවා. ඒ වගේ මේ මාංශය කියන තපස්සී ඔබ වහන්සේ නිකම්ම අල්පේච්ච වූ එහෙම නැත්නම් අපිස්සු තපස්සර ජීවිතයක් මේ නරක පැත්ත බලන එක. ඒකෙන් කියනවා මම කෙලස් තවනවා. කෙලස් තවීම සඳහා කරන්න තියෙන ඕනම දෙයක් මම කරනවා. ඒක නිසා ඔබ කියන කතාව ඇත්ත. අපගාගෝ උපත්ති නැති කර જાති කෙනෙක් කියලා. ඒක දේ කතෝලික මිනිස්සු කියන වචනාදී ප්‍රතිසංකා ඒ සාක්්‍ය වංශේ නැති උනා කියන. මුළු වංශෙම හැඳි ගෑවිලා කියන. ඇත්ත කතාව. ඒ ලෞකික පැත්තෙන් චෝදනා කරන සර්වඥයන් කියනවා ඇත්ත වශයෙන්ම නම් මම කරන්නේ ආයෙ නෝපදින තැනක තමයි වැඩේ කරන්නේ. සෝවාන් වුණත් හත්තරයින් එහාට යන්නේ අනාගාමීනොත් එක සැරේ රහත්ුනුත් වෙන්නේම නැහැ. උන්ව විදිහට රහවත්යන්ස කියනවා යම් කිසි කෙනෙක් බනිනවා නම් ඒ බයින කෙනාට හොඳට අහගෙනලා ඒකේ තච්ඡං වා භූතං වා. ඒකේ මෙන්න මේ මේක වෙච්ච දේ නම් ඇත්තනම් යාට හරියට වෙන් කළ බෙන්නන් කියලා මෙන්න මේ ටික තච්ඡං. මේ ටික භූතයි මේක වෙච්ච දෙයක් මේක ඇත්තක්. ඒ තච්ඡ කොටස භූත කොටස නම් පිළිගන්නේ. අනික කරිය අපි පිළිගන්නේ නැහැ කියලා ඒකට කාරණාව මේක අපේ තේරුම් කළ දෙන්න පුළුවන් නම් ඒ බයින මිනිස්යාට ඒකෙම පාඩපම් ගන්නන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එහෙම නැතුව බයින මිනිස්යාට බනින්න ගියොත් කවදාකවත් ඒ මිනිස්යා කියන කාරණාවේ සුභාසිත දුභාසිත දැනගන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසා කවුරු හරි බනිනවයි කියලා කියන්නේ ඇත්තටම අපිට සතිය පිටව ගන්න බොහෝම වටින අවස්ථාවක්. ඒක උගා පුහුණු කරුවට පස්සේ මේක නමුත් භයානක වෙන්නේ සුබ මේ වර්ණනා භාෂණය කරන්න ගියාට පස්සේ සතිය පිරන් තියෙන අමාරුකම දිහා බලනකොට බනින මනසෝ කීපදෙනේ කොහොමඩක්ක කීයක් හරි කියන හරි ළඟ තියාගන්න වෙනවා නැත්තම් නම් අමාරුයි මොකද ඒ තරම්ම අපි අපේ හොඳ පැත්ත නිත්‍ය පැත්ත සුඛ සුබ බලන ජීවිතයක් නිසා අපේ අඩුපාඩුකම් කියන කෙනෙකුට කුලියක් ගෙවලා හැබැයි භාවනා මධ්‍යස්ථානවල අඩුවක් නැති ඒගොල්ලෝ ඉන්නවා නිසා නොමිලේ ඒ සීවේ ලැබෙනවා. ඒකට මේ භ්‍රමජාල සූත්‍රයෙන් හරි උදව් උපකාරයක් ලැබෙනවා. එහෙම ඇත්ත හිතියට දෝෂයක් නැහැ. ඒක තමන්ගේ වාසියට හරවගෙන තමන්ගේ මේ අර කියන අකිරිය වාද උච්ඡේද වාද දේකුච්චි ගතිගුණ ජීව කරගෙන යන්න නම් මේ වගේ හොඳ විවේචනයක් සහිත තැනක ඉන්න ඕනේ. ඒ විවේචනයේදී සූත්‍රය අමාර කරන්න කොහොමදත් දේශනා අමාර කිරීමේදී මතක් කරන්න තියෙන්නේ බැනුම් වහන බාගෙන කට්ටිය පිළිබඳට වැඩිය හොඳ කියන ಗುಣ අහන තත්වයේදී වඩා සැලකිලිමත් විය යුතු බවයි ප්‍රධාන වශයෙන් මේ සූත්‍රයේ සත්‍යන කරන්න බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ විශේෂයෙන්ම තනිව ජීවත් වෙන කෙනෙකුට නෙවෙයි පිරිසක් එක්ක ජීවත් වෙනකොට සංඥා වංශයේ වශයෙන් මේ සූත්‍ර අන්තර්ගතය දන්නේ නැති වුණොත් අන්නර ගාන්ධිතුමාට කිව්වා වගේ අපි එකේදී හරි දෙකේදී හරි තුනේදී හරි වැඩ. එහෙම නොවි අපි හතරක් පන්නලා පහක් පන්නලා ඉදිරියට යන්න නම් ඒ කාන්තේ මතක තියාගන්න ඕන මේ පාර මේ වර්ණනා අවර්ණනා සහිත පාර ඒ වර්ණ අවර්ණ නැත්තම් මැරිලා වර්ණනා වලට වැඩිය හොඳයි අවර්ණනා අවර්ණා වලදී අපිට එළඹ සිටි සිය පිට නිසා ඒ මාර්ගයෙන් ඇති කරගන්නා වූ දැඩි සතියකින් තමයි අපිට වර්ණනා පිළිබඳව හැසිරවීමකට ශක්තිය ධෛර්යය ලැබෙන්නේ ඒකට සරුවචන් වහන්සේ තමයි අපට අදහසක් කළා තියෙන්නේ ඒ නිසා බණ භාවනා කරන ඇත්තොත් හැකි තාක් දුරට මේ ලෝකේ පවතිනා වූ මේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒ තුලින් ගත යුතු හරපත්තේ ඉදිරියට ගන්න ඒකාන්තයෙන්ම මේ අපි ඉදිරිපත් කරගත්ත ධර්ම කොටස හේතු වේවා අපි මාත්‍රත් බලාපොරොත්තු මේ සූත්‍ර විකාශන වෙන ආකාරයට ඉදිරිපත් වෙන කොටස් අනුව ඒ ඒ වශයෙන් අපි යත්තා වූ ඒ දෘෂ්ටි අපි යත්තා වූ සීලමය අඩුපාඩුකම් මකාගෙන සර්වචනාංශයේ විසින් බලාපොරොත්තු වුණා වූ ඒ 500ක් මහා රහතන් වහන්සේලා බිහි කිරීමට හේතුණා වූ මේ සූත්‍රාන්තර ගතිය අපේ ශක්තිවල ප්‍රමාණය අපේ ගුණ ජීවිතයට හිතු කරගන්නට සමීප කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඉතී ප්‍රාර්ථනාවේ යුක්තව අද මේ ආරම්භක ධර්ම දේශනාව මෙතනින් સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුමාරසිංහ වාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ